ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි මෙතින්වත් ඇද මේ දක්වා ආනාපාන සමාධි භාවනාව සමතයක් වශයෙන් ප්‍රගුණ කරන ආකාරය පිළිබඳව දේශනා ඉදිරිපත් කළා. ඒ අනුව පිළිපැදෙන බොහෝ දවස් සමාධි ශික්ෂණය වෙනට සම්මානට ඇති. ඒ සිටේ එකම භාවයේ සිට සමාධිය අපගේ භාවනාවට ඉතාමත් අවශ්‍ය කාරණාවක්. විශේෂයෙන්ම මේ සමාධිය සමත භාවනාව මුලින්ම ලබා ගත යුතුනේ. විපස්සනා භාවනාවේ සමාධියක් ලබා ගන්න පුළුවන්. නිවන් යාමට අවශ්‍ය ප්‍රමාණයේ සමාධි විපස්සනා භාවනා කරන දෙන්නේ. මේ නිසා මාදසිත මේ ඇත මේ ආනාපාන සතිය සමාධි භාවනාව විපස්සනාවට නගමින් භාවනා කරන ආකාරය තමයි දෙන්නේ දාඨාස් කරන්නේ. අද මේ විපස්සනා පිළිබඳ හඳුනා දීමක් වශයෙන් සරල වශයෙන් කියන්නට අප බලාපොරොත්තු වෙනවා. විපස්සනා කියන්නේ විදර්ශනා කියන්නේ විශේෂයෙන් දැකීම. දර්ශනය කියන්නේ දැකීම. මේ කියන උපසම්පදයේදී නිසා විශේෂයෙන් දැකීම නැත්නම් ඇත්තටම දැකීම යන්නේ ඒක අපිට විස්තර කරන්න පුළුවන්. අප බොහෝ විට දකින දේවල් දකින්නේ ඇත්ත ඇතිශතේ නෙවෙයි. නැති දෙයක් ඇති ආකාරයෙන් බොහෝ විට අපි දකිනවා. සාමාන්‍ය ජීවිතයට අපි දකින දේවල් තුළ අපි දකින්නේ අනිත්‍යයක් නෙවෙයි ඒ දකින දේ පාට සහ ඒ හැඩය පමණයි අනිත්‍යයක් අපිට කියවැන්නේ දකින්නට බැහැ ධම්මක වර්ණය දකිනවා ඒ වගේම ඒකේ හැඩය ස්වરૂපය අපිට තේරෙනවා කියලා ඒ යථා තත්ත්වයේ නියම තත්ත්වයේ නියම පරිදි දකින්න හැකියාවක් දැන් සරල එකක් පිටි ඉතාමත්ම සරල උදාහරණයක් මේ ඇයිද කිව්වොත් අපි වැඩි ගොඩක් දැක බලලා යම් කිසි කෙනෙක් මේක වැඩි කොටක් වැඩි කොටක් කියන හැඟීම ඇති කරගත්තා නම් ඒක නියම දර්ශනයක් නෙවෙයි. ඒක යථාර්ථ ඥාන දර්ශනය කියන ඇත්ත ඇත්තකින් දැකීමට ඒ ඇත්ත ඇත්තකින් දැකීමක් නෙවෙයි වැඩි බුද්ධ කියන සංඥාව පිළිතලා ඒ විදිහට අපි ඒ අදහස ඇති කරගන්නවා. සත්‍ය එතන ඇත්ත ඇත්තකින් දැකීමක් නෑ. තව කෙනෙකුට අවශ්‍ය නම් මෙතන විසන් කරනවා මෙතන වැඩි කැප එක එකක් එකතු වෙලා එකතු වෙලා මේ වැඩි කොටක් කියලා තියෙන්නේ. මෙතන තියෙන වැඩි කැප සම්මෝහයක් කියලා. එන්න වැඩි කැප සම්මෝහයක් කියලා හිතන දකින්න දැකීම අර වැඩි කොට එකටගෙන ඒක ධන වශයෙන් අරගෙන දකින්න දැකීමට වඩා ටිකක් උසස්. නමුත් ඒකත් ඇත්ත ඒක කියන දැකීමක් නෙවෙයි. තව කෙනෙකුට ඊටත් එහා නුවණ තියෙන කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් මේ දැනකට රාශියක් වුණත් මේ සෑම වැඩකටේකම තියෙන්නේ එකම ධර්මතාවයක්. ඒක නිසා මේ වැඩකටයක් අපි කියවට මේ වැඩකටේ අපි පිටි කර කුඩු කර මෙතන වැඩකටයක් දර්ශනීය වෙන්නේ නැහැ නේද කියන අවබෝධය ඇති වුණොත් ඒක ඒ අවබෝධයේ දැනීම අනිත් වඩා උසස් වෙනවා. තවත් කෙනෙක් ඊටත් එහා දිනුනා නම් මේ වැඩකටේ පිටි කරාට පසුව පුදු කරලා පිටිපස්සේට පරිසරාට පස්සේ මෙතන තියෙන මූල ධාතු හතරක් හැර අංකීෂයක් නෙවෙයි කියලා දැකීමක් ඇති කරගත්තා නම් අර හැම දිනකටම වඩා අවශ්‍ය දැකීමක් ඒ පුද්ගලයාට කරගන්න. තවත් කෙනෙක් ඉස්සත් එහා මේවා කරලා මේ තියෙන මූල ධාතු හතරක් මේ මූල ධාතු හතරේ ස්වરૂපය නිරන්තරයෙන්ම වෙනස් වෙන එක නිතර විදිහට පවතින සම්මතාවයක් නෙවෙයි කියලා අවබෝධ කරනවා නම් අර හැම දිනකම වඩා උසස් දර්ශනයක් ඇත්තට කියන දැකීමක් ඒ පුද්ගලයා ඇති කරගන්නවා. ඒතකොට අපි අර වැඩි කුඩ කියන එකපාරක් දක්න දැකීම නැති දෙයක් ඇති දෙකින් අපි වටහා ගැනීම. මේ විදර්ශනා වලින් අපි කිරීමට බලාපොරොත්තු වෙන්නේ නියම தත්යේ නියම ආකාරයෙන් අවබෝධ කර ගැනීම. ඒක අවශ්‍ය නිවන්න. ඒ යථාභූත ඥාන දර්ශනය ඇත්ත ඇත්ත කියන දැකීම අපිට තාමත් අවශ්‍යයි නිවන්න. කුමක්ද මේ ඇත්ත ඇති සිටියේ? මේ සංස්කාර ධර්ම වල නියම ස්වરૂපය අවබෝධ කරගන්න. සංස්කාර කියන වචනේ වේද අවස්ථාවේදී විවිධ අර්ථ දැක්වීම සඳහා ප්‍රයෝගික කර ගන්නවා. මෙහිදී මේ සංස්කාර කියන වචනේ අප ප්‍රකාශ කළේ හේතුන් හටගත් සියලුම සංස්කෘත ධර්ම වල. මෙවැනි මෙහා පවතින සෑම ධර්මයක්ම සංස්කාර ධර්මයි. ඒකෝට ඒ සෑම ධර්මයක නියම තත්ත්වයක මන්දේ නියම තත්ත්වය අවබෝධ කර ගැනීම විදර්ශනා ප්‍රතිශිරව. ඒ නියම තත්ත්වයේ බුදුරජාණන් වහන්සේගේ වචන වලින් ප්‍රකාශ කරන සත්‍ය සංඛාරා අනිත්‍ය දුක්ඛ අනාත්ම ශුන්‍යා ඒ ආදී වශයෙන් දක්වනවා. කය ධර්මා වාය ධර්මා විලාස ධර්මා නිරෝධ ධර්මා ඒ ආකාරයෙන් දක්වනවා. විශේෂම සංස්කාර ධර්ම අනිත්‍යය, දුකය, අනාත්මය මේ වචන තුනේ ගන්නවා. ශූන්‍යය වක්ෂ කය ධම්මා ශේෂේවි ගිරියන් ගිරිගිරියන් ධම්මිය. වය ධම්මා මේවා විපරිණාමයේ වෙනස් ස්වરૂපයකට පස්සන ධම්මිය. විරාම ධම්මා නිවැරදිව ධම්මිය, නිරෝධ ධම්මා නිරුද්ධ වී යන ධම්මිය කියලා. යම් කිසියෙන් දැකීමක් ඇති කර ගන්නා නම් ඒ දර්ශනය යහපත් දැකීමක් සම්මාදිට්ඨිය ප්‍රදර්ශනා දෙන්නේ. ඒකෙන් අප නිවන් යාමට නම් මේ සම්මා දිට්ඨිය කියන අංගය අත්‍යවශ්‍ය වශයෙන් දිනු කරගත යුතුයි. සම්මා දිට්ඨිය දිනු කරගන්නේ නැතුව කිසියෙක අප කවරකටවත් නිවන් යන්නට බෑ. ඒ නිසා සම්මා දිට්ඨිය අපි දිනු කර ගැනීම කරමු ලබන්නේ මේ ප්‍රශ්න භාවනාවේ ඇත්ත ඇතිට දින දැකීම තුළ. සම්මා දිට්ඨිය කියන එක විවිධ අවස්ථාවලදී විවිධ ආකාරයෙන් විස්තර කරන ලබන වචනයක්. සාමාන්‍ය ලෝක සත්‍යයට සම්මාදිට්ඨිය කියනකොට අපස්ථාන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨිය යන්නේ දැක කර්මයන් පිළිබඳ ඇදහිම කියනවා නම් ඒක සම්මාදිට්ඨිය කියනවා. නමුත් මේ සම්මාදිට්ඨියට අමතරව තියෙන උපස්නා සම්මාදිට්ඨිය, මග්ග සම්මාදිට්ඨිය, බල සම්මාදිට්ඨිය, වස්තරිකන සම්මාදිට්ඨිය ආදී වශයෙන් ඒකේ විවිධ අංග විවිධ අර්ථ සැකසෙනවා. විශේෂයෙන්ම විපස්සනා සම්මාදිතේ ඔය කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී කාය ධර්මා වාය ධර්මා ආදී වශයෙන් මේ සංස්කාර ධර්මයන් නිසි පරිදි අවබෝධ කර ගන්නා විට ඇති වෙන නියම ලක්ෂණේ යහපත් දැකීම. ඒ දැකීම අපට අවශ්‍යයි ඒ සම්මාදිතේ අපට අවශ්‍යයි. එතකොට විශේෂයෙන් මේ සම්මාදිට්ඨිය විස්තර කරන විට බුදුරජාණන් වහන්සේ දෙනුම් කරන්නේ පතමාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා යම් කෝපිකේ දුක්ඛේ ඥාන දුක්ඛ සම්බේ ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධ ගාමී පටිපදා ඥාන අයමිච්ඡිතේ සම්මාදිට්ඨිය කියලා දක්වලා තිබෙනවා. එතකොට සම්මාදිට්ඨිය විස්තර කරන සෑම අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ දුක දුක් සත්‍යය දුක් සංකේ සත්‍යය දුක් නිරෝධ සත්‍යය දුක් නිරෝධගාමී පතරා සත්‍යය මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙන අවබෝධය ඒකයි සම්මාදිට්ඨිය අන්‍යෝය අවබෝධය ලබා ගැනීම සඳහා යැයි කරවාසම් චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධය ලබා ගැනීම සඳහා සංස්කාරයන්ගේ නියම සත්‍යයේ තේරුම් ගැනීමයි අපි විපස්සනා භාවනාවකින් කිරීමට බලාපොරොත්තු වෙන්නේ දැන් අපි කියවුවා සංයෝග සංස්කාර නිත්‍ය දුක්ඛ යනාත්ම ශූන්‍යයි. ඒ වගේම ශේවිශේල යන කය ධම්මයි බය ධම්මා විපරිණාමයට වෙනස් ස්වરૂපයකට බැහැෙන ස්වરૂපයක් පස්සනයි. ඒවා නැති ධර්ම විලාප සම්මා නිරෝධ සම්මා නිරුද්ධ ධම්ම. මේ කර්මතා අවබෝධ වීමෙන් අපි චතුරාර්ය සත්‍ය ධර්මයන් දකිනවා. විශේෂයෙන්ම ඔය අනිත්‍ය ස්වභාවයෙන් අපි දකින්නේ දුක්ඛ සත්‍යය. දුක ස්වභාවයෙන් අපි දකින්නේ දුක්ඛ සත්‍යය. එනම් කය ධර්මා වය සම්මා තුලින් අපි දකින්නේ දුක්ඛ සත්‍යය. දැන් අනිත්‍ය දුනේ දුක්ඛ සත්‍ය දකින්නවා කියන්නේ අපි අනිත්‍ය දකින්නයි කියන්නේ අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. గత నిత్యాంతాన్ని దుఃఖాంతరపడేటాన్ని వాళ్ళు ప్రకాశపడి యమం అనిత్యన ఏకమని దుఃఖ కీలకమైన එහෙමනම් මේ සියලුම සංස්කාර අනිත්‍ය නම් මේ තුලින් අපිට පෙන්නන්නේ දුක්ඛ සත්‍යය දුක. ඒතකොට අනිත්‍ය තුලිනුත් අපිට දුක දුක්ඛ සත්‍යය පෙන්වන්නේ අර ශේවන ධර්ම, බය වෙන ධර්ම, විපරිණාමයෙන් පස්සන ධර්ම තුලින් අපිට පන්නන්නේ අනිත්‍ය සත්‍යය දුක්ඛ සත්‍යය. දුක්ඛ වශයෙන් අනිත්‍ය දුක්ඛානකය දුක්ඛ වශයෙන් සංස්කාර දැනීම තුළින් අපි අවබෝධ කරගන්නේ දුක්ඛ සත්‍යය. එතකොට මේ සම්මාදිට්ඨිය දුක්ඛ සත්‍ය අපි අවබෝධ කරගන්නයි සංස්කාර ධර්මයන්ගේ ඒ කියන ලද ධර්මතා අවබෝධ කර ගැනීම තුළ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පුළුවන් යන්නට බෑ. ඒ නිවන් යන්නේදී අපට විපස්සනා සම්මාදිට්ඨිය සාමවත් ඒකයි අපි මේ භාවනාවට ඉගෙන ගන්න. එතකොට අනිත්‍ය ඒ වගේම භය ධර්මා වය ධර්මා කියන කොටස් දෙකෙන් අපි සම්පූර්ණ සත්‍යයක් දකිනවා. මොකද යතනිස්සංකම් දුක්ඛං යමක් අනිත්‍ය නම් මේක දුකයි. ඒකෝට ඒක දුක්ඛ සත්‍යය. ඒතොර ඒ දුක පහළවන්නේ කුමක් නිසාද? මේ අනිත්‍යයට පස්වන නිසා දුක ඇති වෙන හේතුවක් එතන දෙනවා. ඒක නිසා ඒ තුන් අපි දුක්ඛ සංදේශත් විලා කියන්නේ. මම කියන්නේ විපස්සනා ගැන සරල හඳුනා ගැනීම. එතකොට ඊට අමතරව අපි මේ විපස්සනාවට ගන්න ලබන්නේ අපේ පංචස්කන්ධ ධර්මයේ ඇඳසාස්තික මේ ඇඟේ ශාස්ත්‍රයේ අනිත්‍යතාවය දකිනකොට ඔය පායන වස්නාදී ධර්මයන්ගේ අනිත්‍යතාවය දකිනකොට බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්න ප්‍රයත්න කරලා තියෙනවා සමුදය ධර්මානුපස්සීවා පාරමී විරති බව ධර්මානුපස්සීවා පාරමී විරති සංකේත ධර්මානුපස්සී පාක්ෂී විරති ආදී වශයෙන් ඒ විතර දක්වා දෙන එතකොට මේ අනිත්‍යය යනකොට ඒ ඒ අනිත්‍යය ධර්ම පහළ වූ හේතුන් ගැන කතා කරලා අපි දක්නා කිව්වා වේදනාව අනිත්‍ය කරන්නේ කියලා අපි දර්ශනා භවනාව තුළින් අත්දකිනවා වේදනාව ඇතිනේ ධම්මයේ ප්‍රෝතින් නම් ඒ හේතුන්ගේ අනිත්‍යතාවයක් දකිනවා සම්මේ ධර්මානුපස්සී සම්මේ දකිනවා ඇතිවීමේ හේතුව දකිනවා එතකොට අපි ඒ සංස්කාර ධර්ම ඔක්කොම දුක්ඛ සත්‍ය සබ්බේ සංඛාර දුක්ඛ ඒ ඒ සම්පේ අනිත්‍ය තුළින් විපරිණාමයට පත්වන ධර්ම තුළින් කාය ධර්ම තුළින් දුක්ඛ දුක්ඛ දුක්ඛ කියලා දුක දැකීම තුළින් අපි දුක්ඛ සත්‍ය අවබෝධ කරන අතරම ඒ ධර්මතාවයෙන් අපි සමුදය සත්‍යය දකිනා මොකද මේක ධර්මයන්ගේ ඇතිවීමේ හේතු සහ ඒවා නැති දකින නිසා. ඊටත් අමතරව අනිත්‍යතාවය ගැන අපේ දුකක්ම අත්දැකීම නිසා අනිත්‍යතාවයේ දුකක් පිටරෙන්න හේතු වන නිසා අපි ඒ තුළින් දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය අවබෝධ කරගන්නවා. ඒකට දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය කියන ඒ ආර්ය සත්‍ය දෙක අපි මේ විදර්ශනා මාර්ගයෙන් ওই ආකාරයෙන් අවබෝධ කිරීමට යන්නේ. ඊට අමතරව දැන් මේ මාර්ග සත්‍ය කියලා එකක් කියන්නේ නෑ දන්නා නිවන් යන්නට මාර්ගය තියෙනවා ආර්ය සංග මාර්ගය අපි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ශුන්‍ය අනාත්ම වශයෙන් බලන විට ශුන්‍ය ශූන්‍ය වශයෙන් බලන විට විරාග ධම්ම නොයේක ධර්ම වශයෙන් මේ සංස්කාර ධම්ම සම්මර්ෂණය කරන්නේ විමර්ශනය කරන විට අපි අවබෝධ කරන්නේ අපි ජීවන කරන්නේ මග්ග සත්‍යය. චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍යය අපි අවබෝධ කරන්නේ. මොකද මේ නිවන් යාමට අවශ්‍ය මාර්ගය අපි ප්‍රගුණ කරනවා. මේවා විරාග ධර්මයේ කියලා නොඇදීම ඒ මාර්ගය වෙනවා. මේවා ශූන්‍ය ධර්මයේ කියලා දැකීම ඒ මාර්ගය වෙනවා. මේවා අනාත්ම ධර්මයේ කියලා අවබෝධය ඒ මාර්ගය වෙනවා. විශේෂයෙන්ම දැකත් වේදෙන සෝවාන් වෙන්නටත් ඒ අනාත්මය පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපේ තුල ඇති වන්නටම ඕන. ඒක අර වෙන ක්‍රමයකින් නිවන් යන්නට බෑ. එතකොට ඒ අනාත්මය අනාත්මයි ශූන්‍යයි. ඒ වගේම විරාග ධර්මා විරාගයටපත් වූ මේ නියුතු කලයුතු ධර්ම අත්හරිත ධර්ම කියන අවබෝධය සමාගයේ සිදුවලට භාවනාව කරන විපස්සනා භාවනාව කරන පහළවන අවස්ථාවේදී අපි දිනු කරනු ලබන්නේ මාර්ග සතිය. එතකොට මේ කර්මයේ බලයෙන් නැතාවේදී දීදී අසන්නට ඇති. විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අපි කියන වස්නා භාවනා උතරෙන් දිනු කරන්න යන්නේ දිනුවන්නේ කොහොමද කියන එක පිළිබඳ කෙටි නැගෙන්නේ මම මේ කරන්නේ. දැන් කරන්න ඉස්සලා අපි කරන්න කියන්නේ කුමක්ද කියන දේ පෙන්නනවා. එතකොට අපි මේ භාවනාවෙන් බලාපොරොත්තු වෙන නිවන සාක්ෂාත්කරණය. යකත් විශේෂ සෝවාන්ගේ මාසාරය. නිරෝධ ධර්මා නිරුද්ධ කියන ධර්මයේ කියලා අපි දකින තුල දකින විට විශේෂයෙන්ම තමන්ගේ සංස්කන්ධ ධර්මයන්ගේ නිරෝධයේ අත්දැකීම තුළින් අපි අවබෝධ කරගන්නේ අන්තිශක් නෙවෙයි නිරෝධ සත්‍ය නිවන්සක්. එතකොට මේ කියන ආකාරයෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට ගනු ලබන උත්සාහය තමයි විපස්සනා භාවනාවයි කියලා කියන්නේ. මේ විපස්සනා භාවනාව කියන්නේ නිකම් මේ ප්‍රඥාව නැති මෝඩ අයට කරන්නට පුළුවන් දෙයක් නෙවෙයි. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුක්ඛං සෝවාන් ප්‍රකාශ කරන මගේ මේ ධර්මය ප්‍රඥාවන්තයන්ට වින මෝඩයන්ට නෙවෙයි ඒක බුදුහාම කරන වචන මායකතරවලන්නේ කිව්වද එතකොට මේ බුදුජානන වහන්සේ ප්‍රකාශ කරගෙන ඉතින් මේ විදර්ශනා භාවනා කරලා ප්‍රඥාවෝ කියනයි ඒ විදර්ශනා භාවනා වලින් තමයි සම්මාදිට්ඨිය දිනු කරන්නේ ඒ තුලින් තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ ඒ තුලින් තමයි අපි ජීවන සාර්ථක කරන්නේ අන්තිශයෙන් නෙවෙයි. එතකොට ඒ විදර්ශනා භාවනාව කිරීමේදී නිකම් සිංහය හැදෙනවා කියලා බල බල ඉඳලා කිසිලක් ගන්න නැතුව දැනෙන දැනෙන කියලා සම්මාදිටිය දිනු කරගන්න පුළුවන් මේ කියන හැඟීම මාතල නැහැ. විශේෂයෙන්ම විපස්සනා භාවනාව දිනු කරන්නට නම් අප තුළ ඇතිවිය යුතුයි යම් යම් අවබෝධයක්. විශේෂයෙන්ම නාම රූප ගැන අවබෝධයක් අප තුළ තිබිය යුතුයි. පංචස්කන්ධ ධර්මයන් රූපස්කන්ධය වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය විඥානස්කන්ධය කියන මේ පංචස්කන්ධ ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපි ඇති කරගත යුතුයි. ඒ වගේම ධාතු පිළිබඳව අතරේ ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියන මේ ධාතු හය පිළිබඳව අවබෝධයක් ඇතිවන්නට ඕන. ඒ නැත්නම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී වශයෙන් දක්වන්නේ අත්‍යවශ්‍ය ධාතු, ධාතු අටදාක. ඒවා පිළිබඳ හැඟීමක් අවබෝධයක් ඇති කරගන්න. ආයතන කියලා කියන චක්ඛාදී සෝතාරණ ධානාරණ ජීවාරණ කායන මන ආයතන කියලා. මේ ආයතන පිළිබඳව ඊට සමතව චක්ඛ සංපස්සායතන සෝ සංපස්සායතන මාර්ගයෙන් දක්වන්නේ සංපස්සායතන පිළිබඳව අවබෝධයක් ඇති වෙන අපිට ලැබෙන්නේ. සම්මාදිතේ දිනන විදිහට එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ නිර්ලක්ෂණයන් ගැන අපි අවබෝධයක් ඇති කර ගන්න ඕනේ. මේ වගේම සංස්කාරයේ සංස්කාර චක්‍රයේ කැරී කැරී යන ආකාරය අවබෝධ කර ගන්නට අපිට පටිච්චසමුප්පාද ධර්මයන් අවබෝධ කර ගැනීම කරන්නේ. අපි මේ විදර්ශනා භාවනාව කරන හේතුඵල දකින්න ඕන. හේතු සහ ඵල. හේතු මම හේතු විඥාන පස්සේ ඵලයේ විදින ආකාරය දකින්න හේතුඵල අපි දකින්න ඕන. මේ චතුරාර්ය සත්‍ය මේ විදර්ශනා භාවනාව වලින් අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය ඇති කරගන්න ඕන. විදර්ශනා ඥාන අපගේ සිත තුළ පහළවන්න ඕන. ඒක තමයි මේ කියන කරුණු ධර්මයකට තව ගොඩක් අමාන්තගතයි මේකත් එක්ක අපි ජීවිතේ මේවා පිළිබඳ අවබෝධයක් භාවනාව තුළින් අපි ලබනවා. මේ එක එකක් පිළිබඳ අනින් කියපු අනිත්‍ය දුක්ඛ අනාත්ම සංඥාකාර ධම්මා වාය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා කියන ආකාරයෙන් මේ කියන එක එක ධර්මයක් මේ කියපු එක එක ධර්මයක් අනිත්‍යයේ දුකේ අනාත්මයේ ශූන්‍යයේ ශේමන ධර්මයේ බය වෙන ධර්මයේ විපරිණාමයේ පස්සන ධර්මයේ නොයෙහි හේතු අත්‍යලේතු ධර්මයේ නිරුද්ධ කියන ධර්මයේ කියන අවබෝධය අපි ඒක කර ගන්නවා භාවනාව. මේ කියන ලද කර්ම පිළිබඳ දැනීමක් වෙනවා නම් ඒක යහපත් දැනීමක් සම්මා විද්‍යාව. ඒ සම්මා විද්‍යාව යහපත් දැනීම අදීර තුනකින් අපි ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. අර මෙන්න මෙවැනි දේශනා අහලා ඊට අදාළ පොත්පත් කියවලා ඒ කරුණ ගැන මනා පැහැදිලි අවබෝධයක් ඇති අය සමග සාකච්ඡා කරනවා. නිකම් මම්මුලා වෙන අය සමග සාකච්ඡා කරලා ඒ අය කියන පොත්පත් කියලා නෙවෙයි. අපි ඇතිකර කටයුතු දැනුම අන්නේ මේ දැනුමට කියන බහුසුතමය වශයෙන් ඇති කරගන්න බොහෝ දේවල් අසා දැනගත් සුතමය වශයෙන් ඇති කරගත් ඥානය. මේක පළමුවෙන් ඇති කරගන්න පුළුවන්. මේක විතරයි මට මේ අය ලබා දෙන්නත් පුළුවන්. සුත්තමේ ඥානෙ මේ ඇයි ලබා දෙන්නට මට පුළුවන් ඉස්සරහ නැත්නම්. සම්මන් කරුණ කියා දෙනකොට ඒවා මේ අවබෝධ කරගෙන නැවත නැවත අහලා ඒවා නැවත නැවත පරිශීලනය කරලා අධ්‍යයනය කරලා ඒ මේ ඇයි හැකි ඇති ආකාරයට අවබෝධයේ පිටට දාන්නට පුළුවන් ඉස්සරහ නැත්නම්. ඒ සුත්තමේ ඥානය විදර්ශනා භාවනාවට අවශ්‍යයි. කලින් කියපු ස්කන්ධ ධාතු ආදී පටිච්ච සම්පදා ධර්ම චතුරාර්ය සත්‍ය ශ්‍රී ලක්ෂණ ධර්ම ආදී විවිධ කරුණු පිළිබඳව ඔය කියන ලද සුතමේ වශයෙන් දකින්නට අසන්නට විමසන්නට නුවණක් අපගේ සිතට ලැබී ඉන්නේ මේක කිසිසේ නිවන් ලබා ගැනීමට ප්‍රමාණවත් වන්නේ නැහැ ඒක ප්‍රමාණවත් නම් ඔය ටිකකට ධාරි ඔක්කොමයි මේ වෙලෙට රහත් වෙලා ඉන්නේ එහෙම වෙන්නේ නැහැ. මොකද ඒවා සංඥාවලට සීමා වන ධර්මයක් කියලා. ප්‍රඥාවේ සංඥා. ඊපස්සේ ඒ සුතමේ වශයෙන් ඇති කරගත්තා වූ සම්මා දිට්ඨිය අපි චින්තාමේ නැත්නම් සුද්ධිත ප්‍රඥා, ජීවිත ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා කියන වචන පාවිච්චි කරගෙන විශේෂම දුර විශේෂයන් කොටස. එතකොට අපි තීරණය කරන්න ඕන අපේ නුවණින් බහගන්නට ඕන මේක මිනිමමයි. උදාහරණයක් කිව්වොත් මෙහෙර කාරණා අපේ. අපි කියන්නේ මේ අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් ගුණ බාද්දොත් අපි කියනවා මේ වේදනාව අනිත්‍යයි වේදනාව දුකයි වේදනාව අනාත්මයි. සුඛ වේදනා දුක්ඛ දක්වා කියලා බුදුහාමුදුරුවෝ කියන සුඛ වේදනාව සැප වේදනා දුක්ඛ කියලා දකින්න. මම කියනවා මේ ආදී සැප වේදනා දුක්ඛ දුක්ඛ. මෙයාට පැහැදිලිවම හිතට හැදෙනවා නම් අවබෝධ වෙනවා ඌ ඌ ඌ ඒක සම්පූර්ණ සත්‍යයයි මේ සුඛ වේදනාව මේ සැප වේදනාව නියම වශයෙන් දුකක් නේද කියන පැහැදිලි අවබෝධය තමයි හිතට වැටෙනවා අනේ එතකොට චින්තාමය තමයි හිතට අවබෝධ වෙන්නේ නැත්නම් සිතුවිලි මාත්‍ර පාන ඒ චින්තාමය වශයෙන් ඇති කර ගන්න ලබන නැත්නම් සීවිත ප්‍රඥා කුලිත ප්‍රඥා වශයෙන් ඇති කරගත යුතු ඒ ප්‍රඥාව මේ අය විසින් ඇති කරගත යුතුයි. මේ අයට පිළිපොවනවා මට ඒක වන්න බැහැ. න්‍යායයක නැවත නැවත අහලා නැවත නැවත විමසලා තමන්ගේ ප්‍රඥාව පිටුමේකට පනිනවා තුලනේ කර සම්පූර්ණතාවයට පත් කරගන්න ඕන තමන්ගේ සිත. ඒ වගේම මේක නියමමයි කියන අවබෝධය පිළිගන්නවා. මේ සංස්කාර ස්වභාවයේ මේකමයි වෙන ආකාරයකින් නෙමෙයි කියන සමාධය තියෙනවෝ. කවුරුත් ජීවත් වෙලා ඉන්නේ කියන නොකියවත් කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා නොකියවත් පොත ලියුණා නොලියුණා අපට වැඩක් නැහැ. අපගේ ප්‍රඥාව තුළින් අපගේ පදවි මේ ධර්මයේ ආකාරයෙන් පැහැදිලිව සමාන අවබෝධයක් ඇතිවන ආකාරයෙන් ඇති කරගත යුතු වන අන්න ඒ ප්‍රඥාව සිතාමේ ප්‍රඥාව මේ විදර්ශනා භාවනාව තුළින් මහත්යෙන් ඉක්මනට ප්‍රතිඵල ගැනීමට හේතු මේකේ නිවන් ලැබෙන්නේ ඔබට මේ සාමාන්‍යයෙන් අපි කල්පනා කරලා චිත්තලා අපේ මානසික දැකෙන ආකාරයට ගම් ගමන තීරණ තුළින් ඉමන් ලබන්නට බැහැ. නිශ්චය භාවනාව දෙන්නේ තීරණය කරගන්නා ලද ප්‍රඥාව විනිත ප්‍රඥාව භාවනාවේදී ප්‍රත්‍යක්ෂ කරගන්න ප්‍රඥාවක් බවට පත් කරගන්නවා. අර්ථකේම අන්න ඒ ක්‍රමයේ තුලින් තමයි ඒ අර්ථකේම තුලින් තමයි අපේ සීමා සාක්ෂාත් එතකොට මේ භාවනාවේ ඉඳන් භාවනා කරනවා විදර්ශනා භාවනා කරනවා කියන්නේ අනිත්‍යයක් නෙවෙයි. අර කියන ලද පංචස්කන්ධ නාම රූප ආයතන ධාතු ප්‍රතිච්ඡ සම්පස්සන්න චතුරාර්ය සත්‍ය ධර්ම විදර්ශනා ඥාන අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්ම මාර්ගාතර පදහතර ඒ වගේ ධර්මතා සාක්ෂය තියෙනවා ඒවා පිළිබඳව මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී විවිධාකාරයෙන් ප්‍රේමා වචන කීප පමණයි ඔබේ තව යහට යහට ගොඩක් වශයෙන් තියෙනවා ඒ ඒ ආකාරයෙන් අවබෝධ කරගෙන ඒ තුළින් චතුරාර්ය සත්‍ය දැකලා සම්මා දිට්ඨිය අවබෝධ වෙනවා. සම්මා දිට්ඨිය වැඩිම තුලින් නිවන් අවබෝධ කර ගැනීමට සම්බන්ධ උත්සාහය කියනවා අපි විපස්සනා භාවනාවයි. දැන් මේ මාර්ග විපස්සනා භාවනාව කියන්නේ මොකක්ද? මේ කියන සම්මාදිට්ඨිය අපගේ සිත තුළ නිකම් ඉඳගෙන අර මහා කණික හොයවලා පාඩමනේ කියන දෙනා කියන දැනින් දැනින් කියන විශ්වාසවල දැනින් දැනින් කියවට තියෙන්නේ කිසිම ධර්මනාගයක් නැහැ කිසිම සම්මාදිට්ඨියක් නැහැ කිසිම ධර්මයේ සංගතලගේ දිනුවක් නැහැ කිසිම පඤ්ඤා ඉන්ද්‍රිය ධර්මයේ දිනුවක් නැහැ පඤ්ඤා බල ධර්මයේ දිනුවක් නැහැ එතකොට විමර්ශා මේ දිනුවක් කිසිම ධර්මයක නැහැ ඒක නිසා අපි මේ විශ්පරිද මෙයට ඒකෙන් පිළිබඳ සුතමේ ඥානය ඇති කර ගැනීමට අවශ්‍ය කරුණු පමණක් ගැඹුරින්නේ මේ අයිතුන් වශයෙන් සෝවාන් මට්ටමට අවශ්‍ය කර්ම කිව්වා මතක නැති කියලා මම කියලා කලින් දැන් වල නම් ටිකක් ගැඹුරට ගැඹුරට කියලා නම් ඒවා කියවීමෙන් නිතරම ප්‍රයෝජනයක් වුණා බොහෝ දෙනෙක් දෘෂ්ටිව අපිට තේරෙන්නේ නැහැ. ඒක නිසා එහෙම නොතේරෙන ධර්ම ගැඹුරට පරින්නේ නැහැ. තරමක් දුරට සරල වශයෙන් මෙයාට තේරුම් ගැනීමේ ශක්ති ප්‍රමාණයට පමණක් පොරොත්තු වෙන ධර්ම ටික පමණක් කියනවා. දැන් මේ සම්මාදිට්ඨිය කියන වචනේ පමණක් මම විස්තර කළා එක තැනක මාස 11ක්. එක සූත්‍රයක සම්මාදිට්ඨිය පිළිබඳ විස්තර කරන සූත්‍ර තියෙනවා රාශියක්. ඉතින් මේ සම්මාදිට්ඨිය මා දවස් මාස මානෙක පැයකමාර ගන්න ඉස්සරහ සෞඛ්‍යයක් පතනවා මට විස්තර කළ යුතු කරා. ඒ නිසා ඒ විස්තරයක් අවශ්‍ය නැහැ. මේ ඇයි නිවන් යාමට අවශ්‍ය ප්‍රමාණයට අදුමාශයෙන් සෝවාන් මාර්ගයට අවශ්‍ය ප්‍රමාණයට දැනුම ලැබුණ හොඳටම ප්‍රමාණවත් කියන හැඟීමේ පිළිදෙල සරල සාමාන්‍ය දැනුමක්. මොකක්වත් නැතුවට ඒක ටිකක් හරි කියන්නේ හොඳයි කියන හැඟීමෙන් යුත අපේ ඉදිරියේදී කරුණ ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ දැන් අපි මේ කරන්න කියන්නේ කොමක්ද කොයිතරම් ගැඹීර වූ වැඩක්ද කියලා. ඒකෙන් අපේ ප්‍රඥාව කොයි ආකාරයෙන් දියුණු කරගත යුතුද කියන හැඟීම මේ ඇගේ හිතට වැටෙන්නට ඕන. තමන් හිතට කතා කරනවා නම් තේරෙන්න ඕනේ. එහෙම නැත්නම් නිකම් පොරොට භාවනා කරනවා කියලා අර කනා බලන ගන්නවා වගේ යහට යන පොල්ලවත් වැඩන්නේ නැහැ. ඒකමත් ඇතුව අවබෝධයක් ඇතුව ප්‍රඥාවෙන් යුක්ත ගමන් කරනවා. එතකොට අපි ලබන සතියේදී නාම රූප ගැන න්‍යාය විස්තරයක් කරනවා. තරමක් සුළු සුළු විස්තරයක්. දීර්ඝ ගැඹුරු විස්තරයක් නැහැ. අද නාම රූප ගැන වචනේ කියීම පමණ න්‍යාය කියලා දීලා පාරමිත වශයෙන් භාවනාවේ නිමග්න කරවීමට යටත් කරනවා. එතකොට ඒ නාම රූප පිළිබඳ මේ සරල අදහසක් විනායක විස්තරයක් හෝ ඒකේ නියම අර්ථ නිරූපණයක් නෙවෙයි අද ඉතිපත් කරන්නේ. මේ අන්‍යය හැමකෙම දන්න තමන්ගේ ඇඟ තියෙනවා. ඒකට අපි කියන රූප කියලා. තමන්ගේ සිද්ද තියෙන එකට කියන නාම කියලා. ඔය දෙක මත තිබාගත්තොත් දැන් එන්නේ. ඒ කියන්නේ ඇඟට රූපේ කියලා කියනවා. සිද්දට නාමය කියලා කියනවා. ඒක ඕන කෙනෙකුට තේරෙන්නේ. ওই දෙක ওই අදහස් දෙක පමණක්වත් දැන් මතක තබාගත්තොත් ඒ ප්‍රමාණවත් වෙනවා. බොහෝතේ මේ රූප කියනකොට අදහස් කරනවා මේ ඇහැට පේන රූප විතරයි රූපද. ඉන්නේ ඇහැට නොපෙනෙන රූපදී දැන් පඩවිය ආපෝතේජෝ වායුම් තේජෝ කියන එක රස්නේ ශීතල කියන එක අපිට ඇහැට පේන්නේ නැහැ. නමුත් එහෙම එකක් තියෙනවා. වායෝ කියන කුලඟ කියන අපිට ඇහැට පේන්නේ නැහැ. නමුත් වායෝ කියන රූපයක් තියෙනවා. ඊළඟට කනට ඇහෙන ශබ්ද මේක ඇහෙන තේන්නේ නම් ශබ්දයකින් රූපයක්. නාසයට මේ ගඳ සුවඳ ඒක අපට තේින්නේ ඇහැට තේින්නේ ඒක රූපයක්. දිවට දැනෙන රසද ඒක අපිට තේින්නේ රසයි. දැන් ඕනම දෙයක යම් කිසි දෙයක් දැකි දැනෙන්න දකින්න පුළුවන්. ඒක තියෙන රසය අපිට තේරියක් ගන්න බෑ. ඒක දිවේ දාලා බලන්න. මේ රසය රූපයක්. එතකොට ඇහැට දෙන රූප පමණක්ම නෙවෙයි රූප කියන්නේ. ඒක අපේ අංගින් ඇති කරගන්න. ඒක තමන්ගේ ඇඟ රූපේ සිත නාමයේ මේ දෙක දැන් හොඳට මතකයි. ඒක ඇහැට පේන රූප පමණක්ම නෙවෙයි රූප කියන්නේ. සිත හැර අනිත් ඔක්කොම ධර්ම රූපේ කියන නාමයේ කියලා හිතන්න ඕනේ ඒක. කියන්නේ ඇඟ හැර සිත හැර අනිත් ධර්ම ඔක්කොම රූපේ කියලා හිතනවා සිත හැර අනිත් ධර්ම ඔක්කොම සිතෝ සිත දැන සිදුවෙන දා අනිත් ධර්ම ඔක්කොම රූපේ කියලා හිතන්නේ ඒකයි කියන්නේ. එතකොට මේ නාම රූප වෙන්කරමින් භාවනා කරන ආකාරය තමයි අද අපි කියන්නේ යන්නේ. ඊට පස්සේ මේ විදර්ශනා භාවනාව මේ මේ ස්ථානයට දැනෙන භාවනා කරනදී අවබෝධානමක හේතුවට දෙමින් සමාධිය දියුණු කරලා ධ්‍යාන ලබා ගැනීම කියන මාර්ග බලා ගන්න කියලා. ඒ අයගේ මේ ඉස්සලම අපි භාවනා කරන ඒ අය කියන මේ හැමෝටම මේක කරන්නට බැහැ. ඒක ඒ අයගේ ඉහි සියලුම මාර්ගඵල සඳහා අනුගමනය කළ හැකි මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වන කරන මාර්ගය. ඒක මේ ඇයි නෙවෙයි අර දිනුනට කියන්නේ මේ ඇත්ත ගැන අවබෝධයක් ඇති කරගෙන කර්ම ආසාදනයෙන් සිටින ප්‍රමාණ ප්‍රයෝජන. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන කරලා තියෙනවා ධ්‍යාන නිශ්චිතෝත්ය කියලා සෝත්‍යයක් තියෙනවා. ධ්‍යාන ඥාන ඇසුරු කර නිවන් යන ආකාරය විස්තර කරන එකයි ධ්‍යාන නිශ්චිතෝත්ය කියන්නේ. අනුත්තර නිකායේ නාම විපාකයේ තියෙනවා. ඉතින් දෙන්නුම් කරන පස්මතා මේකේ ඥාන නිශ්චය ආසන කම් බලන්න. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි මේ ප්‍රථම ධානයේ නිසා සෝවාන් සකදාගාමී අනාගාමී ආරාධින මාර්ග හතරට බැඳිලා බල හතරට බැඳිලා ආශ්‍රයන් ශේතලන්නට පුළුවන් කියලා මම ප්‍රකාශ කරනවා. දෙතියන් ධ්‍යාන පිටේ ආඥාන් ධ්‍යාන පිටේ ධ්‍යාන නිශ්චයාසනං සම්පදා දෙවන ධ්‍යානයේ නිසා මේ සියලුම ආශ්‍රයන් කරලා සියලුම මාර්ගඵල ලබලා කරස්සන්නට පුළුවන් කියලා ප්‍රකාශ කරනවා. ඒ විදිහට කියනකොට ධ්‍යාන ශාස්ත්‍රය හතරෙන් ධ්‍යානයේ ශාස්ත්‍රය රූපාවච ධ්‍යාන හතර. ඊළඟට රූපාවච ධ්‍යාන හතර වෙන ආකාශානන්ද විඥාන විදාන ආපිකඤ්ඤාද නිස්සඤ්ඤාන සංඥායතනෙ. අපි වල පළවෙනි තුන්වෙනි හතරවෙනි දාපු පොඩි ලැබුම් වලට මතක කියන්නේ. ඒක පළවෙනි රූපාවට ධ්‍යාන ශක්තිමත් වෙන පුළුවන් ආසන්න පුළුවන්. දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක නිසා නිවන් යන්න පුළුවන් ආසන්නට පුළුවන්. හරි නිරෝධ සමාපත්තිය සංඥාවේදී නිරෝධය නිසා මම ආශ්‍රය කරගන්න පුළුවන්. එතකොට රූපාවච ධ්‍යාන හතරයි අරූපාවච ධ්‍යාන හතරයි නිරෝධ සමාපත්තිය කියන කරුණු නවයක් විස්තර කරන නිසා මේ සම්බුද්ධනිකායේ නාමක විපාකයට ඇතුළත් කරගන්නේ. නාමක විපාකයේ කියන කොටස් නවයේ නම් විස්තර කරන දේවල්. එතකොට බුදුරජාණන් මේක විස්තර කරන්නේ බුදුහාමුදුරුවෝ කියපු වචනවල සිංහල අදහසින් ඉදිරිපත් කරන ඒ අනුවර භාවනා දිනුවය ඉදිරි මාර්ගපත් සඳහා අනුගමන කටයුතු කරන්නට ඕන ඒ කඩින්නට ඕන. බුදුජානන් වහන්සේ පෙන්වන කතා පඨම බ්‍රහ්මිකේ ඥාන විශ්ය ආසනස්යන් බදාමි ඉස්කෝපනේ සම්මුත්තං සිතේ සම්පාදිච්ච උත්තං. මහණෙනි පළවෙනි ධ්‍යානයේ නිසා මම මේ ආශ්‍රය කරලා හත්වෙනි පුළුවන් කියලා යමක් කිව්වනම් ඒ කුමක් නිසාද ඒ බුදුහාමුදුරුවෝ උතුම් මේ ළඟට තියෙනවා විස්තර කරනවා ඉතිපිච්චේදී පොවිච්චේ කාමේ විචක්ෂේ ධම්මේ ශක්තං සචරණේ ධම්මේ සුඛං පඨමඥානං උපසම්පද්ද විහෙරති මේ බුද්ධ ශාස්ත්‍රයේ විශ්වාසගත යෝගාවදී කාන්තාවෝ පුත්‍රේක භාවනා කරන කවරවලු උදාවතරේ මේ විචේ කාමේ කාමයන් වෙන දෙන්න විවිධ අක්ෂරේ ධම්මින් අක්ෂරයන්ගෙන් දෙන්න සංකල්පන සංකාරම් විතර විකාශයට විවිධ ජම්පී සම්පීතිය සුකේ සයිතීකින් දැනෝ පළවෙනි ධ්‍යානයේද පස්ස වාක්‍යය කරන අපරණ ධ්‍යාන උපසම්පදේ අන්නේ පළවෙනි ධ්‍යානයේ පස්ස වාක්‍යය කරන විට ඒ අවස්ථාවේදී පහළ වෙන ඒ කියන්නේ ධ්‍යානයේ සිටේ ධ්‍යානයේ සමවැදී සිටින විට ඇති సో అతీవ తత్వోటి రూపగతం వేదనాగతం సంజ్ఞాగతం సంస్కారగతం విజ్ఞానం జగం රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්ම ඇතුළත් මේ ධ්‍යානයේ සම්වැදී සිටින කියන ලබන ඔය කියන ලද පංචස්කන්ධ ධර්ම කියන අන්නේ ධර්ම ඇතුළත් තේ ධර්මයි අන්නේ ඒ ධර්ම අනිත්‍යෝ දුක්ඛෝ රෝගෝ ගාමිතෝ සංගතෝ අවතෝ ආබාධෝ පරතෝ පරතෝ ශුන්‍යතෝ අනාත්මතෝ සමනුපස්සතෝ මේ කියන ආකාරය වලින් විස්තර කරන්නේ සම්මස්නය කරන නොවැය විමසන අනිත්‍යෝ අනිත්‍ය වශයෙන් දුක්ඛෝ දුක් වශයෙන් අනන්තෝ දුක්ඛෝ රෝග රෝගයක් වශයෙන් දුක්ඛෝ වශයෙන් මුලක් වශයෙන් ආබාධයක් වශයෙන් අනුන්ගේ ධර්මයක් වශයෙන් පැවිදි දිවියන් පරෝප ධර්මයක් වශයෙන් අනාත්ම ධර්මයක් වශයෙන් ස්වෝය ධර්මයක් වශයෙන් මේ දානික දුකට රෝග දුක්ඛන්න දුස්සල් දුරවදවා ඊවසේ සම්මනුපස්සති සම්මස්සනේ කර කුමක්ද සෝය දේව තත්ත්වෝදී රූපගතම් වේදනාගතම් ආදී වශයෙන් දක්වන බැරි ධ්‍යානයේ සංවැදී සිටින අවස්ථාවේ පවතින ඒ අවස්ථාවේ විද්‍යමාන වන පංචස්කන්ධ ධර්මයන් රුධිරල ධානිකාදී ප්‍රොත්සාහකාරයෙන් නුවණින් නැවත නැවත නැවත නැවත නැවත නැවත විශේෂ කරන මිෂණ සෝතේ ධම්මේහි සිතම් පරිලාපේ කියන විමසරයකට එනවාගේ සිතකට රෝගතෝ ආදි වශයෙන් සම්මස්නය කරලා ඊට පස්සේ සෝතේ ධම්මේ සිතම් පරිලාපේදී ඔහු ඒ ධර්මයන්ගේ සිත මුදා ගන්න මොකද සංස්කාර සංග පැහැදිලි පැහැදිලි ධර්මයන් යන්නට බෑ ඒ නිසා ඒකෙන් සිත මුදා ගන්නවා මුදාගෙන සෝතේ ධම්මේ සිතම් පරිලාපේදී ඒ සිත ඒ ධර්මයන්ගේ යන්ත්‍ය ආදි වශයෙන් විමසීමෙන් මුදාගෙන අමතා යහපත චිත්තං උපසංහරේ සංසංගයේ සම්පන්නං යදිදං සබ්බ සංඛාර සම්ප්‍රෝ සබ්බෝ බලපති සබ්බෝ සංනප්පේ උදාදෝ නිරෝධෝ නිබ්බාන අමත ධාතෝ නිර්මාණය දෙසට සිට යොමු කරනවා මේ සියලුම සංස්කාරයේ සංසංගයේ සම්පන්නං යදිදං සබ්බ සංඛාර සම්ප්‍රෝ සියලුම සංස්කාරයන් සමනය කළා වූ සබ්බෝ බලපති සබ්බෝ නිරෝධෝ උපදයන් අත්‍යර උපදී අත්‍යරියා වූ තණ්හාවට හේතුලා වූ විරාගයට පත්නා වූ විරෝධයට පත්නා වූ නිවන ශාන්තිය නිවන ප්‍රණීතය කියලා ඉති මේක. සෝතප්පිතෝ ආසානම් තැම්පස්නා කියන උදේ ඒ අවස්ථාවේදී ආශ්‍රයය කළ රහත් සංගත පුළුවන්. මොකද ආශානම් තැම්පස්නා පිටින් රහත් සංගත නැති වුණා නම් මේ නිර්ධම්මලාගේ දායක ධම්මනාන්දිය ඒකම් ලබන ඒ ධම්මනානයේ තුළින්ම පංචන්නම් ඕරම් භාගයන් සංයෝජනාන්නම් පරිත්‍යාග ඕරම් භාගයේ සංයෝජන වශයෙන් දක්වා ඇති සක්කායදිට විචිත්තාසුර සීලබ්බත පාරාමරද කාමරාග පටිගමනේ මේ සංයෝජන ධර්ම පහ සම්පූර්ණයෙන් නැතල පංචන්නම් ඕරම් භාගයන් පරිත්‍යාග උප්පස්කෝ හෝති සත්පරිබ්බායි අනාමති ධම්මෝ තස්මාලෝක නැවත මේ ලෝකෙට නොයන පරිදි සුද්ධාවාසයේ බොසු කරන අනාගාමී සුඛේ පති එතකොට පතන ඥාන විපේ විචාය ආසනංකන මාදාමේදී පිටෝපණය සම්පූර්ණ ඉදමේ සම්පත්තෝත්තම් මේ පළවෙනි ධ්‍යානයේ නිසා ආශ්‍රයන් ශේකරන්න පුළුවන් කියලා මම කියවනම් මෙන්න මේ කරුණ නිසායි මම මේක කියන්නේ. ඒකෝ මේ භාවනාව දිනනවා යකින් තමාට සමාධියට පත්වන්න පුළුවන් නම් ඊටාම සොල්ල කරලා සමාධියට මෙතෙක් කියලා හිත පවතිවා පැයක් හෝ දෙකමාරක් පවතිවා කියලා විස්තර කරලා ඒ සමාධියටපත් වෙන ටික වේලාවක් ඉඳලා ඒ සමාධිය ඉතන අවස්ථාවේ නම් සමාධිය සිට කරන අර ඒ සමාධියේ පවස්නාවට ඇති රූපස්කන්ධයේ මේකේ මේ කියන වේදනාව මේකේ සංඥාව මේකේ සංකාර මේකේ විඥානය මේකේ කියලා ඒක ස්කන්ධ ධර්ම පාපේ කරලා ඒ එක එක ස්කන්ධයක් වෙනින් වශයෙන් අරගෙන අර කියපු අනිත්‍ය ආදී වශයෙන් පොළොස් ආකාරයෙන් මෙනෙහි කරනවා මේකේ ඇතුළත පැහැදිලි සම්මා දිට්ඨියක් ඇති කරගන්න. යහපත් දැකීමක් යථාභූත ඥාන දර්ශනයක් ඇති කරගන්න. ඒ ධර්මයන්ගේ සිට අයින් කරලා නැවත ධ්‍යානයට සමාදයි. නැවත ධ්‍යානයට වත් සම්වැද්‍ය අමතා ධාතුවට ඉඳන්සත් උපසංහරදී මේකත් සංස්කාර ධර්මයන් මේ සංස්කාර ධර්මයන් නැති අමුත්තමා නිර්වාණ ධාතුවේ සාන්තය ප්‍රණීතයි කියලා මෙනෙහි කරන උපමනයි ඒ අයද කරන්නට තියෙන්නේ. ඕක සියලුම මාර්ගඵල සඳහා අනුගමනය කළ හැකි එකක්. ඉතින් තමා යම් කිසි මාර්ගඵලයකට පත්වියන් නම් ඒ මාර්ගඵලය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා මේ தත්ත්වයට මගේ සිට ප්‍රතික්ෂේපපත් නොවේවා කියලා ඉහළ තමාට අවබෝධ ගන්න තියෙන පරිමාර්ගයේ ඵලය සඳහා අනිස්ථාන කරන මේ මාර්ගඵලයේ தත්ත්වයටපත් වේවා කියන කොයි විදිහට පිළිපැදීම තුළින් ඒ අය පුළුවන් නියම මාර්ගඵල ලැබීම. එතකොට එයාට සම්මිස්තර කරන්නේ කල්ලා දාපත් දෙපත් කරලා ඒ ඒ කොයන්චාදී සාකාරයෙන් අපි කලින් විස්තර කරලා තියෙනවා. ඒ කියන්න අවශ්‍ය නැහැ. එතකොට දැන් මේ අනිත්‍යයන් අපි නාම රූප ගැන නාම රූප වෙන කරමින් කරන ගමන භාවනා කරන දැන් කියන්නේ. ඒතර මෙයා ගන්නා රූපේ කියන්නේ ඇඟය නාමය කියන්නේ සිතේ. සිත හැර අනිත් ධර්ම කොහොම රූපේ කියලා මම කියන්න කිව්වා. මේ දෙක පිළිබඳ පැහැදිලි අවබෝධයක් අපිට තියෙන්න ඕනේ. දැන් අපි බඳිනකොට අත් දෙක දකුණු අතයි වම් අතයි එකට කියලා නියන්න බඳින. ඔය එක දකුණු අත දෙනයි වම් අත දෙනයි මේ දෙක දෙක අතර දෙකට ඇඩ් කරන්න පුළුවන්. ඔය අත් දෙක අපි එකට එකතු කරලා එකතු කරලා ධ්‍යාන වදිනවා වදිනකොට මේක දකුණු අතේ දෙන්න වම් අතේ කියලා දැන් දෙක අතර දෙකට දාන්න පුළුවන්. අන්න පිළිසින් මේ භාවනාවල මේක රූපය මේක නාමයක දෙක දෙපැත්තට දාන්නට පුළුවන් වන්නට ඕන. ඔන්න ඔය පුළුවන් තමයි ශක්තිය දෙනවා නාම රූප පරිච්ඡේද ඥානය. නාම රූප වෙනස්යෙන් ගැටීමට හැටි නුවණ කියන එකයි නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ අදහස්. නාම රූප මේ වශයෙන් අවබෝධ කර ගැනීමට හැකි නුවණ. අන්න ඒ නුවණ ඇති වෙන ආකාරයෙන් අපි භාවනා විදර්ශනා භාවනා කරන්න ඕනේ. දැන් අද මේ කියන භාවනා ක්‍රමය සානෝ මෙයා පිළිපදිනවා. මේ සිස්සල මාර්ගම මෙයාට ඕන භාවනා කරන්න කියලා. මම සමත භාවනාවක් වශයෙන් ආනාපාන දැනෙන්නේ. සමත භාවනා කරන්නේ. මොකද සමතයන්නේ මේක නිවන් යන කියන මාර්ගය. ඒක නිසා අපි කියන විදිහේ භාවනා ක්‍රමයේ අනුගමනය කරලා මේ ධර්ම ඥානය ඇතිකරගත්ත සමාවිත සිල්වාදය ඇතුළේ ඉස්සෙල් බලය ලබා ගන්නට පුළුවන්. නිශ්චිත පරිපතේ ඒකම නැත්නම් ඉතින් අන්නව උදායයක් අතවන් දෙවිය 15 දෙවිය කියන පිළිතරය ඒක ගන්න. බොහෝ දෙනෙක් කියන්නේ මම අර භාවනා මන්දිරවල පහළ දෙන්නේ තවත් යන්න ඕනේ කියන අය කියනවා. ඒකෙන් මේ ළඟදී මම දැන් භාවනා මැදට දවස් 100ක් ගියේ. මම ඇත්තටම භාවනා යන දවස් ගන්න වගේ ගිහිල්ලා යන්න ඉඩක් මම කරනවා ඒකයි ඒක. මේ ගානකින් හැදෙන්නේ ඒ වගේ අපේ භාවනා පන්තිවල සහභාගී කාල් පරිච්ඡේදයේ සුසුකටත් වැඩෙන දෙයක්. අපි ඒකෙන් යම් කිසි අත්දැකීමක් ලබන්න ඕනේ. ඒ අත්දැකීම ලැබීමට නම් නිෂ්පරිදි විශේෂ ප්‍රශ්න උපරිපරිදි බුදුරජාණන් වහන්සේගේ අදහස් උන්වහන්සේගේ සූත්‍රවලට පැහැදිලි උපදේශ මත පිළිතර තමයි මේ දේශනා ඉදිරිපත් කරන්නේ. මේවා වෙන කිසිම ධර්මයක පිළිලා කරන දේශනා නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ උපදේශ මත පිළිතර වගේ කටයුතු කරලා අපිට කවදාවත් බල දෙන්නට හේතුවක් නෑ. එතකොට මේ භාවනා පන්ති අපි විදිහට මෙතන හැමදාම පවත්න්නේ සාමාන්‍ය එක තැනක භාවනා පන්තිය මා පවත්න්නේ අවුරුද්දක පමණ කාල සීමාවක් තුළදී පමණයි. මොකද අර පොල්ගස් වල ගාන දැන් අවුරුදු 3ක් විතර කිසිම වැඩක් වුණේ නැහැ දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද. පළවෙනි අවුරුද්ද ප්‍රතිඵලයක් ගන්න කෙනෙක් ගන්නවා ඊට පස්සේ ඉතින් ඔය නිකන් එනවා යනවා තමයි. අනිත් එක වෙනස් පැත්තට දෙනෙකුට අපට උපකාර ගන්න පුළුවන් එක තැනකටම පොදු වෙලා ඉවර වෙනවාට වැඩි. මේ පන්තිවල පටන් ගත්ත වෙන ස්ථානයක විශේෂයෙන්ම ධර්මායතනයේ මාර්ගම් පවත්න විදිහේ පන්තිය තමයි මා මෙතන මේකයි. මේ මේ ඇගේ විශේෂ නම් දුරේ. ඒක නිසා මේ කතාව මම ප්‍රකාශ කරේ බඩ බඩ තුනක් දීලා තමයි. අපගේ සේවය මෙය ලබාගෙන ලබාගෙන ඉක්මනට ඉක්මනට කටයුතු කරන්න උත්සාහ ගන්න. ඒ සඳහා තමයි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා පුළුවන් තරම් දුරට උද්‍යෝගමත් උනන්දු වෙන යුතුව මේ ධර්මය අපි අත්දකින්න ඕන මේ ධර්මය අපි අවබෝධ කරගන්න ඕන අපට පුළුවන් කියන හැඟීමේ පිටලා ඉදිරි භාවනා දිගටම දිගටම කරගෙන යන්න ඕන. ඒතරම් නාම රූප දැන් අවබෝධයක් නෑ නෑ ඇඟ කියන්නේ රූපේ සිත කියන්නේ නාමයේ කියන හැඟීම පමණයි තියෙන්නේ. මේ දෙක වෙන් කරන ආකාරයෙන් කොහොමද භාවනා කරන්නේ? මේ අය පූර්ව කොට සිදු කරලා අද පමණයි මම පූර්ව කොට කරවන්නේ. ලබනකේ ඉඳලා පූර්ව කොට මෙයාම කරන්න ඕන. මොකද නිශ්චය ගියාට පස්සේ පූර්ව කොට කරවන්න මෙයාට කවුරුත් නෑ. සමහරව කරන්නේ. ඒක භාවනා කරන්නේ අම්මයි ඒ තමන් තමන් මේක කරන්නට පුළුවන් කෝණයක තමයි සම්පූර්ණ. ඒක අපි පමණයි පොරොත්තු සිදු කරන්නේ ලබන සතියේ පොරොත්තු විතරමන්නේ තමාම කරන්න ඉගෙන ගන්න කරන ඉන්නේ කරන්නේ. නැත්නම් ඒක කවුරු හරි ඕපෝයින් කියන කෙනෙක් උපකාරයෙන් සදාන් දෙන්නේ තමම සෝස්ථාන් ගන්න ඉගෙන ගන්න ඕන. ඒ පොරොත්තු සිදු කරලා ඉවරලා මාත්‍ය මේ සම්මාසතේ දින වෙන විදිහට සම් ශරීරයේ මත පිටින් සිට දෙන්නේ. මේ කියන කාරණාව හොඳට අවබෝධ කරගන්න සමහර කෙනෙකුට පතන උනත් අවබෝධයක් අත්දැකීමක් ලබන්නට පුළුවන්. පාරමී ජීවන පාරමී කියන්නේ සම්මා සතිය සම්මා සමාධිය සම්මාදිට්ඨිය කියන අංග. අතීත බවලදී හෝ මේ භවයේදී අවශ්‍ය ප්‍රමාණයට ප්‍රගුණ කරලා තියෙනවා. අදමුණක් සත්‍යයක් ගන්නට පුළුවන්. වේදනා කියන්නේ මේවා දිනවන්නට ඕන. ඒක අපි මෙයාගේ සම්මාසකයේ දිනු කරගන්නට අභ්‍යාසයක් ඒවා සමාජයේ ඇඟ මත පිළිසිත වෙන්නේ. සමහර දෙනෙක් කියනවා මේ කියලා කරන්නට බෑ. මට හිතා ගන්න බෑ ඇයි මේ කරන්නේ? ඇඟ මත පිළිසිත ඇඟ දිහා බලන සිට පහළ පහළ සිට ඒක පැත්තට පාදයක් වගේ මේක කරන්න බැරි ඇයි කියන එක මට හිතා ගන්න. ඒක කරන්නේ කොහොමද? අද එහෙම නම් කරන්නේ ඉස්සලා ඒ පොරොත්තු සිදු කරලා තමාගේ ඇඟට සිටින බලලා ඉච්ඡේද පාදේ දක්වා එක පැත්තකින් සිත ගෙනියන ඇඟෝනි නිකම් මේ දෙක සිටින් බලන්න බලන්න පහළ පහළ යනවා කියලා ඒ සමාජය. ඒකට බලන්න මේ බැලමිටේ දින්ද විතර ඇඟිලි දෙකට සිටින් ඕම් බලන්න බලන්න යන්න පුළුවන්. කොහොමද? ඔබ සියලු ඒ විදිහට මේක පැත්තකින් අනිත් පැත්තකින් දෙකේදී මේක විනාඩි 5000ක් කරලා පසුව දැන් අපි මේ ඇඟ කියන්නේ රූපයේ හිත කියන්නේ නාමයේ කියලා අවබෝධය දැන් තියෙනවා ඒතකොට මේ අපි උදින්නේ ඇඟ උදින්නේ මේකද කියන්නේ ඒ කියන්නේ හිත මොකද්ද ඒකේ නාමය කියලා තමයි මේක තමයි නාම දැන් අපි බලන්නේ ඉතින් ඇඟ දිහානේ ඒ බලන ඇඟ තමයි රූපය මෙන්න මේ අවබෝධය ඇති කර ගන්නවා විනාඩි 10ක් විතර. ඒ ඒ අවබෝධය ඇතුව මෙන්න ඇඟ මේ තුලින් මා පිටගෙන මේක තමයි හිත මේක තමයි නාමය මේක තමයි රූපය. මේ විදිහට විනාඩි 10ක් 15ක් වෙන දේලාවක් කරනවා. මේ අතරතුර සත්‍යයක් වෙනවා කියන්නේ මේ සාමාන්‍ය සත්‍යය නිකන් එකපාරට වෙන ලොකු සත්‍යයක් නෙවෙයි. ඒ සත්‍යය සත්‍ය සත්‍යය කියන්නේ මේක තමයි රූපය. අධ්‍යය ඒ කන රූපයක් ඒ ශබ්දේ දැනගන්න හිතට විදක් පහළ ඒක තමයි නාම කියලා ඒ දෙකත් අවබෝධ කරගන්න. අපි නම් භාවනා කරනවා සත් වෙනවා සද වෙනවා බුද්ධි වෙනවා ඇඹරෙනවා වැනි ශරීරයට පීඩාවක් සත්‍යයක් උදාවන්නේ නැහැ. ඒ රත්න ශරීරයේ කොටස දෙකට අවධානය යොමු කරනවා. ඒ රත්න එක රූපයක් ඒක දැනනවා හිතට දැනෙන එක නාමයක්. ඉන්නේ නාමයේ සහ රූපයේ වෙන් කරන භාවනා. ඉතින් විකට විදගෙන භාවනා කරන්න බැහැ. ඉතින් ටිකක් සම්මත බලන්න. අර මම දකින කියන භාවනා. වම් කකුල වෙන මේ කකුල වම් කකුල කියන එක රූපයක්. වම් කියලා කියන එක සම්මත. දකුණ කියන කකුල භාවනා රූපයක්. දකුණ කියලා කියන එක සම්මත. එතකොට නාම රූප පිළිබඳ සාර්ථක අවබෝධයක් ඇති වෙනවා. ගැඹුරු එකක් නෙවෙයි. අන්න ඒ විදිහට දැන් ඇඟ මත පිළිච්චිත ගෙනියන විට රූපේ මේකේ නාමයේ මේකේ කියලා අවබෝධ කරගෙන ඒ ඇඟ මත පිළිච්චිත ගෙනියන නාමයේ රූපේ දෙක හැදලා දැක්කට පස්සේ දැන් විශේෂිත මත පිටින් ඇඟ ගෙනියනවා. ඒක පිට ගෙනියනවා. අර ඉහළට ඉහළින් ඉහළින් තිබුණ පිට අපි කියන්නේ නලල දෙක බැලුවා ඊට පස්සේ නාමයේ හැදී ඊළඟට තොල්පොත් වගේ දෙන්නාම බලන්න බලන්න පහළ යන අර උඩින් උඩින් පහළ වුණේ පහළට පහළ යනකොට නැති වෙනවා ඒක කියන අනිත්‍යය අනිත් පැත්තට පහත් පහත් යනකොට අර මුලින් මුලින් දවසේ සිට වෙන්නේ නැති නැති යන මේකත් දකින්නට පුළුවන් නම් බොහොම හොඳයි. දැන් මේක හරියට කරනවා නම් නැත්නම් නොපෙණිය යනවා සිතත් නොපෙණිය යනවා. ඒක නෙමෙයි මේක සංස්කාර ධර්ම මේ සංස්කාර නැති වෙන හොඳයි. මේක අනිත්‍ය යනවා කියලා මෙනෙහි කරනවා. ඒ විදිහට නාම රූප වෙන් කරන විදිහට සතියක් දින වෙන ආකාරයට ඔබ කරන්න ආනාපානයේ දේශ කරලා ආනාපානයේ පාඩ කරලා මේ නාම රූප දෙකරණේ විදර්ශනා භාවනා ඉදිරිය කරන ආකාරය අපි විස්තර කරනවා. ඒක විදර්ශනා නාම රූප ගැන විස්තරයක් අවබෝධයක් නැතුව අපි මේ ආනාපානයෙන් පාදක කර නාම රූපයෙන් කරන භාවනා කරන යන්නේ සම්ප්‍රඥාවන්ත ප්‍රඥා බෝධිය නිසා අපි අද මෙන්නට සම්මා සතිය දිවෙලා සමාධිය දිවෙලා ඒ කියන්නේ සම්මා දිට්ඨිය දිවෙන ආකාරයේ සරල අභ්‍යාසයක්. සරල සතියක් පායක කරගන්නේ පොල්පොත් සිදු කරනවා තමාගේ ඇඟ මතකයෙන් සිත ගෙනියන සිත දෙක බලන ඇඟ දෙක බලන සිතින් පහළ සිතේ පාදයක් වගේ ඒ දෙක හොඳට කරන පස්සේ සිත දෙයන්න පුළුවන් සිත නැතුණාට පස්සේ වෙන අරමුණක් ආවද දුවන්නේ ඒක පිටවා ගන්න පුළුවන් වුණාට පස්සේ මේක ඇඟ රූපේ මේක දක්න සිත නාමයේ රූපේ ගන්න අමාරුයි ඒක පැහැදිලිව දක්නම නාමයේ වෙන රූපේ ඒ දෙක හැදීම අවබෝධ වුණාට පස්සේ එක පැත්තකින් සිට විඥාන විද ඉහළින් ඉහළින් පහළට සිටුවේ. පහළට පහළට යන විට නැති නැති යන ආකාරයේ දකින්නට පුළුවන් නම් දකින්න. ඒක දකින්නට කියලා හැමෝටම දැනන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ අනිත්‍යතාවය දකින්න. ඒ විදිහට දැන් කටයුතු කරා. දැන් කරන්නේ මොකද? හොඳයි දැන් බෝල කොට සිදු කරලා බෝල කොට සිදු කරන ආකාරය ඉගෙන ගන්න ඕන. ධර්මම කරන්න ඕන ලක්ෂණයකට බෝල කොට සිදු කරලා සාමනා කරන්න පුළුවන් පාඩම්. දැන් කල්පනා කරන දීවමාන බුදුරජාණන් වහන්සේ මේ වැඩ සිටිනවා. මේ ජීවමාන බුදුරජාණන් වහන්සේට භාගවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා කියලා নমස්කාර කරනවා. ඒ බුදුරජාණන් වහන්සේට සමාගේ ජීවිතය පූජා කරන්නේ මාගේ ජීවිතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමින් පූජා කරමින් පූජා කරමින් මේ ජීවිතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා වේවා පූජා වේවා පූජා වේවා. ඊට පස්සේ මේ ජීවිත පූජා මේ කුසලයේ බලයෙන් මගේ භාවනාවට යම් පරිපෝෂයක් නැත්නම් මේවා දුර දුන්නා නැතිව භාවනාවේ සාර්ථක ප්‍රතිඵලෙකින්මත් මට ගන්න හැකියාව ලැබේවා කියලා සංකල්ප. දැන් මුතුමන මේ කියන්නේ පිටතම මුතුමන භාවනාව සඳහා ස්වාමීනි වාසයෙන් මහන්සේ ඔබ වහන්සේ අරවත්නම් වෙනසේක ස්වාමීනි වාසයෙන් මහන්සේ ඔබ වහන්සේ සම්මා සම්බුද්ධං වන්සේක ස්වාමීන් වහන්සේ උපවහන්සේ විද්‍යා කරන සම්පන්නනම් වන්සේක ස්වාමීන් වහන්සේ උපවහන්සේ සුබ නම් වන්සේක ස්වාමීන් වහන්සේ නාමයේ උපවාසී යෝගුණං පරිසේක ස්වාමීන් වහන්සේ උපවාසී අනුසුදෝ පුරිස ධම්මසාරේ නම් ඒ සත්‍යාවේ මනසා ශරීරය තුළ කොටස් දෙකක් අවධානය යොමු කරන්නේ. මේ ශරීරයේ විවිධ පුනස්ස කොටස් නැතිදී මේ ශරීරයේ ඉතල කොටස් කියන්නේ අසුරුදි පිටින් පරම දුක්ඛංගෝ එදීමත පවා අන්තියු නින අසුරුති කුලස්සදින්දී නින ශරීරය කෙලිකුලිය කෙලිකුලිය කෙලිකුලිය නින ශරීරය ආමාශේ වමනේ දැන් සිරියත්තේ ඒ මුදල්මහා ආරති වත්මමනේ දැනීමට පවා අභිදිරු පදම දුරුගන්දේ විදුරු අසුවිති කුසක් වන්නේ මෙම දුක්ඛං දෝති කුලෝ නොකල්නු ආහාර නම්බෝ නත පුතසම් මාගමාගේ ආමාසේ එබැවින් මනින ශරීරය පිළිකුල් පිළිකුල් මාගේ ශරීරේ මෝසා සේතං මෝසා ඉතිරියට පරම දුක්ඛං දුක්ඛේමච සම්පියෝ මේ ගුණ ප්‍රකොටින් දුරින ශරීරේ ඉදී කුණ්‍ය ඉදී කුණ්‍ය ඉදී කුණ්‍ය මෙන්න ශරීරයෙන් අසෝධිතයෙන් මෝහිතාරියෙන් මුදු සිරුරෙන් දහාරිය සුරසුරා කරන්නේ කෙලෙසෙන සතුරෙන් කම්බල සම්බුදු සුරන්නේ මෙම වැඩි වෙන කුසලන කුණස පුතන් දිනසිත යම් සෝදා පවිත ප්‍රදීන මෙම ශරීරය කෙනෙකුට ලං වීමට පවා නැතින පරිදි පරණ දුරින් ගන්ධෝ සිටි කුණු දෙයක් බවට පරිමන්නේය මේ සෑම ගුණක කොට සබුනා ශරීරයේ තුලින් සිටට ආවා විනා අන්තනක සිට කැමිනේනක මෙම ගුණක කොටස් වලින් සමන්නාගත වූ මෙම ශරීරයේ පිළිකුලේ පිළිකුලේ පිළිකුලේ මේ මෙම ශරීරයේ ඇසේ කරුණක් සීලකාදී විවිධ අපවිධ ගුණ කොටස් නැත එතන නිය දක්ෂ සම්මාදී ගුණ කොටස් දෙතිස් ගුණ කොටසකින් විදෙතෝ සමේ ඒ මන්නම් සදානා දැන් පදන්නේ සමාජයේ කියන්නේ දෙයක් මාන්නේ නේද දෙයක් මාන්නේ විශේෂයෙන්ම අත්හැරලා දාන්න වෙනවා. ඒ අවබෝධය දැන් ජීවන ආස්වාදයෙන් මාර්ගය කරකින් කරන්නේ. මාගේ ජීවිතයේ මොහොතින් මොහොතම මරණය කරා නම් මන්තිය ජීවකයට වඩා මානිහිත වසරකින් මරණයට ලංවීයට වසරකින් වසරකින් ජීවිතයට ජීවමාසයට වඩා මාසකින් මාගේ ජීවිතේ මරණයට ලංවීයට මතකින් ජීවිතයට ඊයේ සතියේ ප්‍රමදා සතියේදී මාගේ ජීවිතයේදී මරු මම මගේ සතියේදී සම්පූර්ණයේ ඊයේ ප්‍රමදා පද දවසේදී මරණයට නම් වේසින්නේ දේශිකාට වඩා වරුදින් දැන් මරණයට නම් වේයත දැන් පැයකට වඩා කලින් පැයකට වඩා දැන් පැයේදී මාගේ ජීවිතය පැයකින් සිටියට සෑම සම්බරයක් පාසාන සෑම සුනයක් පාසාන මම මඩොලෙට ලං මගේ ජීවිතය පිළිගන්නේ ජීවිතේ අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි මෛත්‍රී භාවනාව මනසේ දුකින්මා හේරෝ දෙන්නා සුබ පරිදෙන්නා မမကေတုယေမာနေရောဂိမာသုပတ္တိမာမမကေတုယေမာနေရောဂိမာသုပတ္တိမာမာသေနမာဂေမောကိယသဘောတသဘောတသတုတတိတနိသအာမိ සියලුම නිසවන් සම්වේගෝ මාතේ මාගේ වෛරී සත්‍යෝ

සියලු සත්ත්වයෝ සුවපත් වෙනවා සුවපත් වෙනවා සුවපත් වෙනවා දැන් කියපු ආකාරයට භාවනාවේ නිරතව